ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන ලබන දේශකයන්න් වහන්සේ කොන්වැව මහව ගල්නෑවිගෙන පුරාණ ආරණ්‍ය සීනාසනයේ සහ ඇහැටුවව ඉරියාව වල්කම්පා ආරණ්‍ය සීනාසනයේ යන උපය විහාරාධිපති පූජ්‍යපාද උතුම්බර කාශ්‍යප සම්පාදයන් වහන්සේ Thank you. සම්මා චක්කවාලේස තස්ස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ කොහොමද? සිහිය එළවා ගන්නෙ කොහොමද? නැති සිහිය ඇති කරගන්නේ කොහොමද? කියන එක පිළිබඳ යම් පිළිවෙතක් තියනවාද? කළ යුතු දෙයක් තියනවාද? ඒ කළ යුතු දේ ගැන සාකච්ඡා කරලා තමන්ගේ ජීවිතේට මේ කළ යුතු දේ කරලා තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබාගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සූපත් කරගෙන ජාති ජරා ආදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් සදහට මත මිදෙනවා උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නවා කියලා අදිස්ථානය ඇති කරගෙනයි හැම දිනෙකම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්නේ. ඉන්නත්නි වැහිලා තිබුණ දෙයක් ඇරුණාහා සමානව යටිකුරු වෙලා තිබ්බ දෙයක් අඳුකුරුණා හා සමානව අඳුරේ තිබ්බ තැනකට ආලෝකය වැටුණා හා සමානව මාර්ගයක් දන්නේ කෙනෙකුට මාර්ගයක් ලැබුණා හා සමානව බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයේ කාලයක් තිස්සේ නියත විවරණ ලැබුවායින් පස්සේ පමණක් පෙරම් දම් පුරලා ඒ තුන් ලෝකයක් අවබෝධ කරගෙන දේශනා කර වදාලා වූ ධර්මයේ පින්වත්නි අපේ වැහිලා තියෙන දේවල් යටිකුරු වෙලා තියෙන දේවල් උඩුකුරු කරනවා. ඒ වගේම වැහිලා තියෙන දේවල් විවෘත කරනවා. ඒ වගේම අඳුරේ අතපත ගගා ඉන්න අපේ මේ ජීවිත වලට ආලෝකය ලබා දෙනවා. යන්නේ කොහෙද කියලා දන්නේ නැතුව යන ගමනට මාර්ගයක් සකස් කරලා දෙනවා. අන් මෙවැනි උතුම් ධර්මයක පහත ලබන ඔබත් අපත් මේ ලද මනුස්ස භවයේ තමන්ගේ ජීවිතය උතුම් මනසක් එක්ක විලා ඉතාම කලාතුරකින් ලැබෙන වාසනාවක් ලැබිලා තියෙනවා ඒ තමයි මනුස්ස කියලා කියන උතුම් මනසක් ලැබිච්ච අවස්ථාව මේ මනස නිවැරදි දේ පැත්තට හරවන්ද හරි දේ කරන විදිහට සකස් වෙන මනසක් බවට පත්කරනද මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගත්තේ නැත්නම් අනිත්‍ය දේ නිට්ටයයි කියන හැඟීම් පහළ කරගනිමින් අනාත්ම දේ ආත්මයි කියන සැකසීම් ඇති කරගනිමින් දුක දේ සැපයි කියන හැඟීම් ඇති කරගනිමින් අසුභ දේ සුභයි කියන හැඟීම් ඇති කරගනිමින් ආදීනව සහිත දේ ආදීනව රහිතයි කියන හැඟීම් ඇති කරගනිමින් වැරදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳින්මින් මේ සංසාර ජීවිතය ගත කරන්නේ සිද්ධ වෙනවා. ඒකින්ද ඊටාම ඉක්මනින් මේ තියෙන ව්‍යසනය මොකක්ද කියලා තේරුම් අරගෙන මොකද මට මේ වැරද්ද කියලා දැනගෙන මේ වැරද්දෙන් අත මිදෙන්න බැරි මොකද? වැරද්ද කියන එක දැනගත්තට සමහර වෙලාවට මට මේක මතක් වෙන්නේ නැත්තේ මොකද? වැරද්ද කියලා දන්නවා ඒක මතක් වෙන්නේ වැරද්ද කරලා ඉවරුනහම. සමහර විට වැරදි දේ කියලාවත් මතක් වෙන්නේ තියා දන්නේ ගන්නෙත් නැතිකමක් තියෙනවා. බුද්ධ ශාසනයකින් පින්වත්නි අපිට ඉස්සෙල්ලාම ලැබෙන දේ තමයි කුසලය කුමක්ද අකුසලය කුමක්ද හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද කියලා දැනගන්නා වූ නුවණක් අපිට පහළ වෙනවා. ඊට පස්සේ ඒ දැනගත්ත දේ මතක් වෙන ආකාරයක මනසක් සකස් කරගන්න පුළුවන් තත්ත්වයකට අපිපත් වෙනවා. මේ ඔක්කොම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හැඩගසාගත යුතු තත්ත්වයන් එකපාරටම පහළ වීමක් සිදු වෙන්නේ නෑ දවසින් දවස මොහොතින් මොහොත කරන දේ කියන දේ සහ හිතන දේ කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම කියනා වූ දේවල් අපි සිද්ධ කරන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට සිදු කිරීමෙන් මහ වීර්යයකින් විවසීමකින් අදිෂ්ඨානයකින් දවසින් දවස පුළුවන්කමක් තියෙනවා පින්වත්නි අපිට කුසලය දැනගන්න නුවණ පහළ කරගන්න ඒ වගේම ඒ කුසලය දැනගත්තත් ඒක කුසලය මේක අකුසලය කියලා තමන්ගේ సంతානය තුලින්ම නැగిලා යන සිහිය. ඉතා ක්ෂණයකින් නැగిලා යන්න ඕනේ එහෙම සිහියක්. එහෙම නැත්නම් අකුසලයේ ක්‍රියාත්මක වෙනකොට දන්නේ නැහැ අකුසලයේ ක්‍රියාත්මක වෙනවා මතක් වෙන්නේ. පස්සේ මතක් වෙනවා. එහෙනම් එවැනි වූ සිහියක් ඇති කරගන්න ඒ වගේම ඒ සිහිය ඇති වුණත් පින්වත්නි බොහෝ වෙලාවට කුමක්ද බොහෝ දෙනාට සිද්ධ වෙන්නේ අකුසලයේ කියලා දැනගෙන Tamanට උවමනාව තිබුණට උවමනාව තිබුණට ඒකෙන් අත මිදෙන්න අත මිදෙන්න බැරුව ඊටාම අසරණ තත්වයකටපත් වෙන්න සිද්ධ වෙනවා. මේකයි ජීවිතේක තියෙන අසරණකම. ඇත්ත දන්නේ නැත්නම් අසරණයි. ඇත්ත දැනගත්තට ඇත්ත මතක් වෙන්නේ නැත්නම් අසරණයි. යහපත් දේ දන්නේ නැත්නම් අසරණයි. යහපත් දේ මතක් වෙන්නේ නැත්නම් අසරණයි. එච්චර විතරක් නෙවෙයි යහපත් දේ මතක් වුණත් ඒක ක්‍රියාත්මක වෙන්න බැරි නම් අසරණයි. අන්න ඒ අසරණ වෙලා සංසාර ජීවිතය යන අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණාගමයක් ඇති කරගන්න පින්වත්නි අන්න ඒ අසරණකමෙන් අත මිදෙන්න පුළුවන් ආකාරයේ මනසක් සකස් කර ගැනීමේ උතුම් ධර්මයක් අපිට උරුම වෙලා තියෙන ඉඳා බලන්න බොහෝ හුලං හමන තැනක යම් කිසි හුලඟේ යන ස්වභාවයේ තියෙන වස්තුන් යම් කෙනෙක් කිව්වොත් මේවා පිළිවෙලකට තියාගන්න කියලා හැම වෙලේම මේවා පිළිවෙලකට තියාගන්න කියලා කවුරු හරි අපිට රාජකාරියක් පවරලා තියෙනවා බොහෝ හුලං හමන තැනක අපි හිතමු ලිපිගොනු කියලා. ඉතින් මේවා පිළිවෙලකට මේසයක් උලින් තියාගෙන ඉඳ ගියොත් මොන තරම් වදයක් තියෙද? මෙවැනි පිළිවෙලකට තියාගන්න බැරි වුණොත් බැරි දේවල් පිළිවෙලකට තියාගන්න ඕනේ කියන අදහසින් කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවද? අන්නේ තැනැත්තාට ඒ ක්‍රියාව ගැන ඇති වෙන්නේ කුමක්ද? ඇති වෙන්නේ කොයි වගේ අදහසක්ද? ඒ ක්‍රියාව ගැන ඇති වෙන්නේ කලකිරීමක්ද නැද්ද? මේක නම් මට කවදාකවත් කරගන්න බැරි දෙයක්. මේක හරි කලරයක්. මේ පැත්තේ මම මේ ටික සකස් කරනවා අර පැත්තෙන් හුලඟ යනවා. අර පැත්ත සකස් කරනකොට මේ පැත්තෙන් හුලඟ යනවා. මේ හුලඟ යන එක මට මහා වදයක් කියලා අපි සාමාන්‍ය ජීවිතයේදී අදහසක් අපිට ඇති වෙන්නේ නැද්ද? කුණග යන එක මහා වදයක්. ඒ කියන්නේ කරදරයක්, පිරිහැරයක්. අපිට අවශ්‍යයට මේ පිළිවෙලට පියාගන්න බෑ. ඊළඟට හොඳයි යම් කිසි කෙනෙකුට සිද්ධ වුණොත් එහෙම මේ කුණගේ යන යද්දිම දඬුවමක් වශයෙන් හෝ වේවා නැත්නම් ඒ සියලු දේ පිළිවෙලට පියාගන්න වෙන්නේ මුගේ යන ගමම්ම නම් එයාට ඒක මහා ලැජ්ජාවක්ද නැද්ද? ලැජ්ජාවක් වෙනවා මේ මොනතරම් උත්සාහ කරත් මේ ටික පිළිවෙලට තියාගන්න බෑනේ කියලා බලන්න අපි හිතමු අපේ නිවසක් කියලා අපේ නිවසේ ඉන්නවා අපි කියන දේ අහන්නෙම නැති දරුවෝ ටිකක් ඉතින් අපිට ඕනේ ඕන ගෙදර පිළිවෙලට තියාගන්න ඉතින් ගෙදර පිළිවෙලට තියාගන්න වමනාව තිබ්බට ගෙදරට වැඩගත් අය එනකොට එහෙම නැත්නම් ගෙදර පිළිවෙලකට තියාගන්න උත්සාහ කරලා අපි බලාපොරොත්තු වෙන අවස්ථාව වෙනකොට මේකමයි මේක හැටි කරලා නම් අපිට ලැජ්ජාවක් ඇති වෙනවද නැද්ද කවදාකවත් මේවා පිළිවෙලට තියාගන්න උත්සාහ කරාට පිළිවෙලට තියාගන්න බැරි නම් අපි ළඟ ඒ පිළිබඳ මහ කලකිරීමක් ඇතිවීමක් ඇති වෙනවද නැද්ද? බලන්න මේ පින්වත් අය අපි දිහා අපේ හිත දිහා උවමනාව නැද්ද පිළිවෙලකට තියාගන්න? සබ්බපාපස්සා කරනං කුසලස්ස උපසම්පදා සකිත්ත පරියෝධපණං ඒතං බුද්ධාන ශාසනං යන විදිහට සියලු බුදුරජාණන් වහන්සේලා මේ තුන් ලෝකෙට පහවලා දේශනා කරන්නේ අකුසල් දුරලලා කුසල් වර්ධනය කරගෙන තමන්ගේ හිත පිරිසිදුව තියාගන්නය කියලා. පිරිසිදුව හිත තියන්න නම් තියෙන්න නම් හැම වෙලාවකම කුසල හැඟීම් හිතේ තියෙන්න ඕනේ. නැත්නම් හිත අපිරිසිදු වෙනවා. කොච්චර දත්මිටි කෑවත් පුළුවන්කමක් තියනවද කුසල හැඟීමෙන්ම ඔය හිත තියාගන්න? කොච්චර දත්මිටි කෑවත් පුළුවන්කමක් තියනවද? කොච්චර දත්මිටි කෑවත් පුළුවන්කමක් තියනවද තරහා ගන්නෙ නැතුව ඉන්න? තරහා ගන්න නැතුව ඉන්න පුළුවන්කමක් තියනවද? හිතලා ඇති කී වාරයක් දැන් හිතලාද මම තරහා ගන්නෙ නැහැ. මම තරහ යන්නේ නැතුව වාසය කරනවා. මෛත්‍රී කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්මයෙන්ම මගේ ජීවිතය ගත කරනවා කියලා කී තරයක් නම් අදිස්ථාන කරගෙන නැද්ද? කී තරයක් නම් හිතලාද රාග ආදී කෙලෙස් ධර්ම මගේ අහලකටවත් මම එන්න දෙන්නේ නැහැ කියලා. උදෑසන යම්කිසි කෙනෙක් අදිස්ත්‍රාණ කරොත් මම මේ අකුසලයෙන් අත මිදලා ඉන්නවා කියලා මේ මොහොතේ ටික වෙලාවකට ඉන්න පුළුවන් වෙයි. නමුත් අකුසලයේ ක්‍රියාත්මක වෙලාව වෙන වෙලාව පුරුදු වෙච්ච වෙලාව එනකොට පින්වත් මේ මොකද වෙන්නේ? ඇත්තම කතා කරොත් ඇත්තම කතා කරලා ඇත්තටම මූණ දීලා ඒකට විසඳුමක් තියනවාද කියලා බලලා අන්න ඒ විසඳුම තේරුම් ගන්නකන් ඒ විසඳුමට ළඟාකම් කවදාකවත් අපිට ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි ළඟ තියෙන දුර්වලතාවය අකුසලය නැගෙන ඇත්ත தත්ත්වය මොකද්ද කියලා තේරුම් ගත යුතුම වෙනවා. එහෙනම් මූලික වශයෙන් අපි කල්පනා කරන්න ඕනේ අකුසලය නැගෙන අවස්ථාව වෙනකොට ඒක පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක සකස් වීමක් සිද්ධ වෙනවා. සකස් වෙනවා පින්වත්. අපි දන්නේ නැහැ අපිට මොනව වෙනවද කියලා. මේ කය එහෙට මෙහෙට පෙරළුවේ, මේ කය එහෙට මෙහෙට දිව වැව්වේ, මේ වචන එහෙට මෙහෙට පිට කෙරුවේ එක එක එක එක මනෝ අරමුණු වල මේ වෙනකන් ඉපදිච්ච දවසේ ඉඳලා හිටියේ ඔක්කොම Tamanට වමනා විදිහටමද? අහන්න හිතෙන් මට වමනා විදිහටමද? මේ ජීවිත අද දවසේ මේ ගෙවන ජීවිත අරගෙන බැලුවොත් තම තමන් තනි තනියම මේ ධර්ම ශ්‍රවණය කරපින්වත් හැම කෙනෙක්ම හිතලා බැලුවොත් අහලා බැලුවොත් තමන්ගේ හිතෙන් මම අද මේ ජීවිතේ ලෞකික වශයෙන් ඉන්න ඕන තැනද මේ ඉන්නේ මට මීට වැඩිය දියුණු වෙන්න පුළුවන්කම තිබ්බේ නැද්ද මම කරගෙන යන යම් යම් මගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා කරගෙන යන වැඩ කටයුතු ලෞකික පැත්ත හෝ වේවා ලෝකෝත්තර වශයෙන් හෝ වේවා කරගෙන යන වැඩ කටයුතු වලට මම මට සාධාරණේ ඉෂ්ට කරලා තියනවාද කියලා අහුවොත් අපේ හිත් වලින් දෙන දෙන පිළිතුර අවංක සත්‍යවාදී කෙනෙකුට නම් හිතෙන්ම දෙන පිළිතුර මොකක්ද නෑ මම මට සාධාරණේ ඉෂ්ට කරගෙන නෑ මම ඊළඟ භවය ගැන අඩුම ගානේ ඊළඟ භවය ගැන මම අවශ්‍ය විදිහට මෙනෙහි කරලා තියෙනවද මට ඇහිලා තියෙනවද මේ ඊළඟ භවය සාර්ථක කර ගැනීම සඳහා කළ යුතු දෙයක් තියෙනවද නොකළ යුතු දෙයක් තියෙනවද එක්ක යුතු දෙයින් හෝ නොකළ යුතු දෙයින් මම මම ඒ විදිහට කළ යුතු දේ කරලා නොකළ යුතු දේ නොකර තියෙනවද කියලා අහුවොත් එතනක් කියන්නේ මොකක්ද නෑ එහෙම කරලා තියෙන ප්‍රමාණය මදි එහෙනම් නොසිතිය යුතු දේ ගැන කවර කතාවක්ද කල යුතු දේ, නොකිය යුතු දේ, කිය යුතු දේ හරියට තේරුම් අරගෙන කරගන්න බැයි නම් ඊට වැඩිය මහ වේගෙන් සිද්ධ වෙන නොකිය යුතු දේ ගැන කවර කතාවක්ද? එහෙනම් මොනතරම් දත්මිටි කෑවත් පින්වත්නි, ඔය චිත්ත අභ්‍යන්තරයේ යම් යම් දේවල් සකස් වෙනවා කියලා තේරෙන්නේ නැද්ද? ඒක මේ පින්වතුන්ට අයිතිද? ඔය සකස් වෙන සකස් වීම Tamanට අයිතිද? හොඳට හිතලා බලන්න. මගේ හිතේ තරහ ඇති වෙනවා, මගේ හිතේ වෛරය ඇති වෙනවා, මගේ හිතේ ඊර්ෂ්‍යා ඇති වෙනවා, ක්‍රෝධ ඇති වෙනවා. මේ වගේ නොයේකුත් නොයේකුත් ආකාරයේ රාග, දේශ, මෝහ මූලික වෙච්ච දේවල් ඇති වෙනවා. මේවා ඇති වෙනවා කියලා අපිම කියනවා. ඇති කරගන්නවා කියලාද කියන්නේ ඇති වුණා කියලාද? මම තරහක් ඇති කරගත්තා කියලා කියන්නේ කොහොම කලාතුරකින්? නේද? මම තරහක් ඇති කරගත්තා කියලා කියන්නේ මම රාගයක් ඇති කරගත්තා කියලා කියන්නේ නැහැ. කියන්නේ මොකද්ද? මට රාගාදී කෙස් ධර්ම ඇති වුණා. මේසේ උඩ තිබුණ කොළ හුළඟේ ගියා. පුතේ යව්වා කියන්නේ කුලගේ ගියා නේද? මම පිරිසිදු වෙලා තිබුණ ගේ හැඩි කරලා මම කරා නෙවෙයි නේද? ඒහා සමානව පින්වත්නි අපි දන්නේම නැති සැකසීමක් මේ චිත්ත අභ්‍යන්තරගතව මේ ශරීර අභ්‍යන්තරගතව මේ හිත ආශ්‍රය කරගෙන මොකක්ද අපිට අදාළ නැති සුලිසුණගක් වගේ මහා සැපහාරක් වගේ Tamanට නතු කරගන්න බැරුව ඒකේ වසඟයට වහල් වෙලා ඔහේ ඔහේ කියන කියන විදිහටම ජීවත් වෙන්න වෙලා සිද්ධ තියෙන. ජීවත් වෙන්න වෙලා සිද්ධ සිද්ධ වෙලා තියෙන. එහෙම කිව්වොත් ඒක වැරද්දක් නැහැ. හිත කියන කියන විදිහට හිතට වහල් වෙලා ඒකේ සැකසෙන සැකසෙන දේ බාර අරගෙන කටයුතු කරන්න මේ ජීවිතවලට සිද්ධ වෙලා නැද්ද? ආන්න උන අපේ හිතෙන් එහෙම එකක් සිද්ධ වෙලා නැද්ද? එහෙම එකක් සිද්ධ වෙලා තියෙනවා. හොඳයි. ප්‍රීතිය උපදවන සැකසීම් පවා මේ අතරතුරේ තියෙනවද නැද්ද මේ සංසාර ජීවිතය යනකොට? අන්න ඒ සැකසීම් සැකසෙනවට අපි කැමතිද නැද්ද? හත් සතුටුයි. එහෙම සැකසීමක් ආදරයක් සැකසෙනවා නම් කැමතියි. එහෙම නේද? ඒ වගේම රසවත්දයක් අපිට ලැබෙනවා නම් එතකොට ඇති වෙන රස රසයෙන්ද ඇතිවෙන සැප වේදනා සැකසීමට කැමතියි. ඒකට සතුටුයි. ප්‍රියයන් දකින්නකොට ඇති වෙන සැකසීමට කැමතියි. එහෙමනම් නානා ප්‍රකාර ආකාරයේ ඇහැ කන නාසය දිව ශරීරය මූලික කරගෙන ඇති වෙන යම් යම් ක්‍රියාදාමයක් හින්දා මේ මනස තුල නානා ප්‍රකාර සැකසීම් සිද්ධ වෙනවා සංස්කාරය ඇති වෙනවා අන්න ඒ සැකසීම් සියල්ලම අනුව හොඳ අපිට ප්‍රීතිය උපදින සැකසීම් ඇති කරගන්නත් අපිට වේදනාකාරී සැකසීම් ඇති නොකරගන්නත් මහා යුද්ධයක් කරනවද නැද්ද මේ ජීවිත කාලේ ඉපදිච්ච දන්න දවසේ ඉඳන් මැරෙනකන් ලොකු යුද්ධයක් කරනවද නැද්ද? ඒ සමාන්ට අවශ්‍ය කරන සැපදායක සැපීම් සකස් කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒත් කමක් නැහැ. හොඳට හිතන්න. රාගාදී කෙලෙස් ධර්මයක් කියලාම හිතන්න. රාගාදී කෙලෙස් ධර්මයකින් ලැබෙන සැප වේදනාව කියන්නේ මනුස්සයෙක්ගේ හෝ වේවා, තිරිසන් සතෙක්ගේ හෝ වේවා චිත්ත අභ්‍යන්තර චිත්ත අභ්‍යන්තරය තුල මේ කය හේතු කොටගෙන කයෙහි ස්පර්ශය හේතු කොටගෙන සිත තුළ ඇතිවෙන එක්තරා සැපදායක සැකසීමක්ද නැද්ද? සැපදායක සැකසීමක්. මේ සැපදායක සැකසීම සකස් කර ගැනීම සඳහා දිනකට වතාවක් හෝ වේවා, සතියකට වතාවක් හෝ වේවා, මාසයකට වතාවක් හෝ වේවා මෙවැනි ආකාරයක සැකසීමකට වල් වෙලා එවැනි සැකසීමක් සකස් කර ගැනීම සඳහා මොනතරම් දුකක් විඳිනවද කියලා මේ ලෝකයේ දිහා මොනතරම් වියදම් කරනවද කියලා මේ ලෝකයේ දිහා හොඳට ඇහැරලා බැලුවොත් හොඳට පේන්න තියනවද නැද්ද? තමන්ගේ ජීවිතයට අනුගත කරලා බැලුවොත් පේන්න තියනවද නැද්ද? එහෙමනම් නමුත් පින්වත්නි ඒ මොනියම් හෝ වේවා ඇති කරගන්න සැපදායක සැකසීමක් තියනවද? රාගාදී කෙලෙස් ධර්මයකින් හෝ වෙනත් යමකින් හෝ ඒ ඇති කරගන්න සැපදායක සැකසීම ඒ විදිහටම තියාගන්න පුළුවන්කමක් එහෙම තියෙනවද? කොච්චරද? පැයක් තියාගන්න පුළුවන්කමක් තියෙනවද? විනාඩි 15ක් තියාගන්න පුළුවන්කමක් තියෙනවද? විනාඩි 10ක් 5ක් විනාඩි 2ක් විනාඩියක් එහෙනම් මහා මේරු පර්වතයක් වගේ බරක් හිතේ තියාගෙන ඔය අභ්‍යන්තරේ කනසවන්න කියලා හිතාගෙන ඇති කරගන්න හදන මේ සැකසීම එතනම ඉවරද නැද්ද? එතනම ඉවරයි. තරහ කියන එක පින්වත්නි අපිට ඇති වෙනවා. මේ තරහ කියන එක සැකසුණා කියලා හිතන්න. මේ සැකසුණාට පස්සේ ඉන්න බෑ. අභ්‍යන්තර රාගයත් එහෙමයි, තරහ කියන එකත් එහෙමයි. තරහ හැඟීමක් ඇති වුනහම එවැනි සැකසීමක් මේක අභ්‍යන්තරේ ඇති වුනහම හරියට නිකන් බලන්න යම්කිසි පොළවේ යම් තැනකින් ප්‍රබල ජල ධාරාවක් උඩට ගලාගෙන එනවා කියන්නකෝ නැත්නම් ගිනි කන්දක් කියලා හිතන්නකෝ. ලාවා ගලාගෙන එනවා කියලා හිතන්නකෝ. හොඳයි ලොකු උපක්‍රමයක් යොදලා හිට වැහුවොත් මොකද වෙන්නේ? වෙන තැනක් පුපුරගෙන ගලාගෙන එනවා වගේ මේ තරහ කොච්චර යටපත් කරගෙන ඉඳ හැදුවත් කොතනින් හරි පිට වෙනවද නැද්ද? කොතනින් හරි පිට වෙනවා. ඉතින් මෙන්න මේ පිටවීම පිට වෙනකන් නැත්තම් පිට කර ගන්නකන් තනසිල්ලක් සැනසිරිදායක සැකසීමක් සාමාන්‍ය මනුස්ස හිතක චිත්ත අභ්‍යන්තරය තුල සැකසෙන්නේ නැතුව. ඒකින්ද මොකද කරන්නේ? තරහ ගියාට පස්සේ මේ තරහෙන් නිදහස් වෙන්න සාමාන්‍ය පෘථග්ජන මනුස්සයා මොකද කරන්නේ? තරහ කියන සැකසීම ඇතුලේ සැකසුණාට පස්සේ මේ තරහෙන් නිදහස් වෙන්න Tamanට මේක දරා ගන්න බැරුව මේකෙන් නිදහස් වෙන්න සාමාන්‍ය පෘථග්ජන තෙමේ කුමක් කරනවාද? එක්කෝ තරහට අදාළ පුද්ගලයාට බනිනවා, එහෙම නැත්නම් ගහනවා, එහෙම නැත්නම් කේලමක් කියනවා, පරුස වචන කියනවා, මේ වගේ මොනවා හරි එකක් කියනවා. එන්නේම කියලා ඉවරනාට පස්සේ යම්සන් ඇති කියලා. සමහර අය කියනවා මට මේ ටික කියනකම් ඉවසිල්ලක් නැහැ, ඉවසිල්ලක් නැහැ කියලා. මේ ඇත්ත ධර්මය අපි කියනවා පින්වත්නි සාමාන්‍ය ජීවිතේ. කියනවා එහෙම. මට මැරුණත් කමන්නේ මගේ මල්ලිට කරපු දේ, මගේ තාත්තට කරපු දේ, මගේ පරම්පරාවට කරපු දේට පලි අරගෙන නේද? මැරිවත් මට සනීපයි කියලා කියනවා. නේද? ඇයි ඒ කියන්නේ චිත්ත අභ්‍යන්තරයේ නැගෙන ආයකතරා සැකසීමක්. ඒ සැකසීම දරා ගන්න බැරිකමට ප්‍රියයන්ගෙන් වෙන් වුණම එක්තරා සැකසීමක් ඇති වෙනවා. මහා දුක්දායක සැකසීමක් ඇති වෙනවා. මේක දරා ගන්න බැරිකමට අකමට කයි වගේ තැනක පිහිටක්ද ලබන්නේ? කෝච්චියක මෙහෙත් පෙත්තක අර බෝතලයක මේ ඔක්කොම දිහා බලන්න පින්නත් නේ චිත්ත අභ්‍යන්තරය නැගෙන මේ සැකසීම දරා ගන්න බැරුව මොනතරම්නම් මේ ලෝකය එහෙට මෙහෙට දුවනවද කියලා. නගරයක් අරන් බලන්න. එහෙට මෙහෙට ඔක්කොම දුවන්නේ මොකක්ද සැකසීමකට වහල් වෙලා දවසක් ගත්තොත් කඩිකුලක් ඇවිස්සලා වගේ ඒ ඒ රූප හොයාගෙන දුවනවා, ශබ්ද හොයාගෙන දුවනවා, ගන්ධ හොයාගෙන දුවනවා, රස, ස්පර්ශ, කොය හොය හොය ඔය අනන්ත අප්‍රමාණ දිවිල්ලක් දුවනවා ඒ දිවිල්ලේ නැවතීමක් නැවතීමක් නැහැ. ඒ දිවිල්ල නැවතීමක් නැහැ. නමුත් මේ දුවලා දුවලා දුවලා දුවලා සකස් කරගන්න සියලුම සැකසීම් ඒ මොහොතේම ඉවරයි කියන එක පිළිබඳ අපිට පින්වත්නි අදහසක් ඇති වෙන්නේ නැහැ. එවැනි අදහසක් ඇති වෙන්නේ සාර සංකේය කල්පලක්ෂයක් තිස්සේ. එහෙම නැත්නම් 16 අංකයේ කල්පලක්ෂයක් තිස්සේ යම් යම් බුදවරු මේ ලෝකෙ අවබෝධ කරගන්න පෙරුම්දම් පුරලා තුන් ලෝකය අවබෝධ කරගෙන දේශනාකට වදාළන උතුම් ධර්මයක් ශ්‍රවණය වෙච්ච ප්‍රඥාවන්තයෙකුට අන්න තේරෙනවා යටිකුරු වෙලා තිබ්බ දෙයක් කුරුකුරුනා වගේ වැහිලා තිබ්බ දෙයක් ඇරුණා වගේ අඳුරේ හිටපු කෙනෙකුට ආලෝකය ලැබුණා වගේ තේරෙන්න පටන් ගන්නවා පින්වත්නි මේක ඇත්තක් මම නොදැනගෙන හිටිය දෙයක් මෙතන තිබුණා මට තේරුම් ගන්න බැරි දෙයක් මෙතන තියෙනවා මට කර කියා ගන්න දෙයක් නැතුව රත වෙවි ඉන්න මේකයි අසරණක ජීවිතයක තියෙන අසරණකම මේකයි කියලා තේරෙනවා මොකද සාදායක දෙයක් සකස් කරගන්න දරන උත්සාහය එතනම අහවරයි. එතනම අහලයි. ආදර කියන ඒවා හිතලා බලන්න පින්වත්නි. ඊර්ෂ්‍යාව කියන ඒවා හිතලා බලන්න, ක්‍රෝධය කියන ඒවා හිතලා බලන්න, වෛරය කියන ඒවා හිතලා බලන්න මොන වගේ තකසීමක් පැවතුනත් ඒ හැමදේම එකයි. ඇහැට පේන රූප ගැන හිතලා බලන්න, ඒ රූප අපිට පවත් ගන්න පුළුවන්කම නෑ. කනට ඇහෙන ශබ්ද ගැන හිතලා බලන්න, පින්වත්නි හොඳට කල්පනා කරලා බලුවොත් මේ මොහොතේදී මගේ මුවින් මේ නිකුත් වෙන යම් ශබ්දයක් තියෙනවද? ඔය කණෙන් ඒ શબ્දය අහලා ඒක තේරුම් ගන්නේ ඒ තේරුම් ගන්න මොහොත වෙනකොටත් මේ පැත්තෙන් මේ શબ્දේ නිකුත් වෙලා ඉවර වෙච්ච શબ્දයක් ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ අතීත શબ્දයක් තුල ඉන්නේ අතීත શબ્දයක් තුල ඉන්නේ ඒක වෙනස් කරන්න පුළුවන්කම නෑ ඉතින් එහෙමනම් මේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ මනෝ අරමුණු කියන හැම දෙයක්ම ඒ මොහොතේම ඒ මොහොතේම නැగిලා යනවා ඒවට ඒවට ඕනෑ ඕනෑ විදිහට සකස් වෙනවා ඒවට ඕනෑ විදිහට සකස් වෙනවා මිසක් අපිට ඕන විදිහට ඒවා කෙරෙන්නේ නෑ. නමුත් ඇතුලේ ඉන්න කෙනා අඳුර ගන්න බැරුව සකස් වීම අඳුර ගන්න බැරුව අපිත් හැම වෙලේම ලාහට කෙඹ එකතු කරනවා වගේ. අර බොහෝ හුණගක් තියෙන තැනක හැම දෙයක්ම ලිපි ද්‍රව්‍ය පිළිවෙලකට තියාගෙන ඉඳ හදනවා වගේ. ඒ වගේම අර බොහෝ දඟ ළමයි ඉන්න නිවසක් පිළිවෙලට තියාගෙන ඉඳ හදනවා වගේ ලොකු උත්සාහයක් හැම වෙලේම ගන්නවා. නමුත් හැබැයි ඒවා එකක්වත් සමුද්ධි වෙන්නේ නැහැ. ඒ හැම එකක්ම හැම වෙලෙම ව්‍යාවර්ත වෙනවා. එහෙනම් කල්පනා කරන්න ඕනේ. මෙන්න මේ ටික තේරුම් ගැනීම පින්වත්නි. සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කෙනෙක්ගේ තුල අදහසක් ඇති වෙන්න ඕනේ. මේ ලෝකයේ ඇති වෙන යම් සකස් වෙන යම් සංස්කාරයක් තියෙනවද? අන්න ඒ හැම සංස්කාරයක්ම අනිත්‍ය ස්වභාවයේ තියෙනවාය බුදුබණ පද ඇහුනහම නුවණැත්තෙක් තුල අන්න ඒ අදහස තියෙනවා. ඒක නැත්තම් නිකන් ඉන්නේ නෑ. හැම දෙයක්ම විමසනවා. කුමන සංස්කාරයක් මා තුල තියේද? මේ ජීවියා කියන්නේ කුමන සංස්කාර ගොන්නක්ද කියලා විමසනවා. ඒ විමසනකොට තේරෙනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර වශයෙන් කියන මොකක්දෝ වැඩපිළිවෙලකට ග්‍රහණය වෙලා තියෙනවා මාව. මම දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. මේ හිත ඇතුලේ ඇතිවෙන යම් සැකසීමකට කියනවා සංස්කාරය කියලා. සංස්කාර කියන වචනයට බොහෝ බොහෝ තේරුම් තියෙනවා. සංස්කාර කියන වචනේ තේරුම සැකසීම කියන එකයි. එහෙනම් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ඡාභි සංස්කාර කියලා තියෙනවා. සබ්බ සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන තැන සංස්කාර කියලා එකක් තියෙනවා. ඉතින් මේ මේ වගේ নানা ආකාර තැන්වල තිබෙන තියෙන සංස්කාරයන් අතර සුරේ අපි අවධානය යොමු කරගත යුතු සංස්කාර හැකසීම් වගේක් තියෙන්නේ මේ කය ආශ්‍රය කරගෙන මේ මේ තමන්ගේ අභ්‍යන්තරයේ ඇති වෙන සැකසීම මොකක්ද මොන වගේ වැඩපිළිවෙලක් මේක ඇතුලේ සකස් වෙනවද කියලා අපි මොහොතකට විමසලා බලන්න ඕනේ බලන්න මේ ඇහැින්ද හිතේ යම් සැකසීම් සැකසෙනවද නැද්ද ඇහැින්ද හිතේ යම් සැකසීම් සැකසෙනවා කනින්ද හිතේ සැකසීම් සැකසෙනවද නැද්ද නාසය දිව ශරීරය හින්දා පහත හින්දා හිතේ නියම් සැකසීම් සිද්ධ වෙනවා. අන්න ඒ හිතේ ඇති වෙන මේ ශරීරය කය ආශ්‍රය කරගෙන හිතේ ඇති වෙන යම් සැකසීමක් තියනවාද? අන්න ඒවට කියනවා කාය සංකාර කියලා. කාය සංකාර කියලා කියනවා. වචී සංකාර කියලා කියන්නේ පින්වත්නි වාක් කර්ම නෙවෙයි. වචී සංකාර කාය සංකාර කියලා කියන්නේ කාය කර්ම නෙවෙයි. අතපය එහාට දික් කරලා නොයෙකුත් නොයෙකුත් කාර්යයන් කරන එකට කියනවා කාය කර්ම කියලා. කාය කර්ම නෙවෙයි කාය සංකාර කියලා කියන්නේ මේ හිතේ ඇතිවෙන සංස්කාරයන් සැකසීම. මෙන්න මේකට කාය සංකාර කියලා කියව කය හින්දා ඇතිවෙන. වචී සංකාර කියලා කිය පින්වත්නි හිතේ වචනයට අදාළව සකස් වෙන සැකසීම. ඒ කියන්නේ ඒ සැකසිකට යම් කාලයක් ගන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කියලා අපේ හිත ඇතුලේ සකස් වෙන එක වචනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියලා අපි හිතෙන් කියනවා. අන්න ඒ හිතෙන් හිතෙන් වචනයෙන් කියන එකම නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ. හිතෙන් වචනයෙන් කියන එකම නෙවෙයි. ඒ වචනයෙන් කියන එකට හිතෙන් හෝ වචනයෙන් කියන එකට අදාළ සැකසීම. අන්න ඒ සැකසීම වචනයට පෙරලන්න පුළුවන්. මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. අනිත් පැත්තට පැහැදිලි කරපුවම තේරුම් ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන අදහස අපේ තුලට ආපුවාම ඒක කාට හරි කියන්න ඕන නම් අන්න වචී සංකාරයක් අපේ හිත තුල ඇති වුණා. ඒක කාට හරි දෙන්න ඕනේ නම් මට ප්‍රකාශ කරන්න පුළුවන් බුද්ධ ඥානන් වහන්සේ කියලා වාක් කර්මයක් විදියට. එහෙනම් වාක් කර්මයකට මූලික වෙන වචනයට මූලික වෙන වචනය නොවන එක්තරා චිත්ත අභ්‍යන්තරයේ ඇති වෙන සැසීමකට කියනවා වචී සංකාරය කියලා ඒක වචනයට පෙරලන්න පුළුවන්. හොඳයි මේකේ අනිත් වෙනස තේරුම් ගන්න ඕනේ. එඳ චිත්ත සංකාර කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න බලමු. මොහොතකට මේ වෙලාවේ මෙනෙහි කරලා බලන්න. හිතේ ඇති වෙන ප්‍රීතිය නැත්නම් සැපය කියන දේ වචනෙන් කියන්න පුළුවන්ද? හැඟීම කියලා කියනවා අපි. ප්‍රීතිමත් හැඟීමක් ඇති වුණා කියනවා. ඒ ප්‍රීතිමත් හැඟීම විස්තර කරන්න කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ කියන වචනයට නැත්නම් මෞතුමිය, පියතුමා කියන වචනයට අදාළ යම් සැකසීමක් තමගේ හිත තුළ ඇති වුණා නම් තාත්තා අම්මා බුදුරජාණන් වහන්සේ කියලා කියන්න පුළුවන් අපිට. නමුත් ප්‍රීතිය, සැපය යනාදි වශයෙන් අන්න ඒ වගේ තියෙන හැඟීම් ගොන්නක් එක හැඟීමක් අරගෙන කවුරු හරි කිව්වොත් හා ප්‍රීතිය කියන විස්තර කරන්නේ සතුට කියලා කියන්නේ. සතුට කියලා කියන විස්තර කරන්නේ බෑ ඒකට අදාළ වෙන වචනයක් තියෙනවා. එහෙම නැතුව ඒක විස්තර කරන්න. මෙන්න මේ ආකාරයට මේ චිත්ත අභ්‍යන්තරගතව සකස් වෙන ආකාර තුනක් වෙනවා. දැන් මොහොතකට හිතන්නේ මේ හැඟීම් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න වගේ හැඟීම් ඒවා එකක්වත් වචනයට පෙරලන්න පුළුවන්කම නැහැ. එහෙනම් මොහතකට හිතනද වචී සංකාරයක් වේවා, කාය සංකාරයක් වේවා, චිත්ත සංකාරයක් වේවා. මේ සංස්කාර ධර්මයන් තුල හැරෙන්න ඔය තියෙන තැන ඔය ඔය තියෙන වඹයක් විතර වෙච්ච මේ ශරීරය ආශ්‍රය කොටගෙන වෙන මොනවා හරි සකස් වෙනවද බලන්න වෙන සකස් මොනවා හරි තියෙනවද වෙන සකස් වෙන කිසිම දෙයක් නැහැ. මේ කය ආශ්‍රය කරගෙන ඔය හිත තුල කාය සංකාරයක්, වචි සංකාරයක් හෝ චිත්ත සංකාරයක් ඇරෙන්න වෙන සකස් වෙන කිසිම දෙයක් ඔතන නැහැ. එහෙම නේද? හොඳට තේරුම් ගන්න. නමුත් බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවොත් ඔය සකස් වෙන සියලු දේ ඒ මොහොතේම ඉවර වෙන්නේ. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදී ආදරය ආදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මේ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා යන ආදී මේ සියලු ධර්මයන් කිසිම දෙයක් ඒ ඇති වුණා ඊළඟ මොහොතේ ඊට සමාන හෝ ඊට සර්ව සම නොවන ආකාරයට ඒ සැකසීම හින්දා තව සැකසීමක් කරන එකට කියනවා චිත්ත පරම්පරාව කියලා. සිතුවිලි පරම්පරාව කියනවා. අතීතයේ ආශ්‍රය කරපු දේවල් හින්දා අතීතයේ ඇති කරගත්ත සිතුවිලි හින්දා අවසිතුවිල්ලක් සකස් වෙනවා විනා කිසිම දෙයක් ඔතන රැඳෙන්නේ නෑ හැදෙන්නේ නෑ ඒක නවත්ත ගන්න පුළුවන් කමක් නෑ අන්න ඒ වගේ සැකසීමක් මේ සාමාන්‍ය ජීවිතය තුළ තියෙනවා මෙන්න මේ සැකසීමට හිර වෙලා අපේ මහා විකාර විප්‍රකාර ජීවිතයක් අරගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා නේද මේ දඟලන සියලු දඟලිලි ඇස් වලින් හෙලන සියලු කඳුළු හිත වලින් හෙලන සියලු සුසුම් ඒ වගේම විෂමාකාරයෙන් සිද්ධ කරන සියලු දේ තමන්ගේ සංසාරික ජීවිතය විනාශ වෙන ආකාරයේ කරගන්න සියලු කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන ඔක්කොම පින්වත්නි ඇති වෙලා නැති වෙලා යන සැකසීමක ප්‍රතිඵලයක් විතරයි. ප්‍රතිඵලයක් විතරයි. හොඳයි. මෙවැනි ස්වභාවයක් තියෙන ශරීරයක් උරුම කර ගැනීම ලැජ්ජාපිය යුතු කාරණයක්ද නැද්ද? මගේ ළඟ තියෙන දේ ගැන මට බයයි. මගේ ළඟ තියෙන දේ ගැන මට මට ඒක කරදරයක්. ඒක මහා හිරිහැරයක් මට. එහෙමද නැද්ද? කුණගේ යන තැනක කොළ ටික ඒක රාශි කරන්න කිව්වම ඒක මහා හිරිහැරයක්. බොහෝ මිනිසුන් ඉන්න තැනක බොහෝ දඟ කරන දරුවෝ ඉන්න තැනක ගියක් පිළිවෙලට තියා ගන්නවා කියන එක හිරිහැරයක්. අන්තිමට මොකද වෙන්නේ? එපා වෙනවද නැද්ද? ඒ වැඩේ කරලා ලාහට ගෙම්බෝ එකතු කරලා එකතු කරලා එකතු කරන මිනිස්සයාට මොකද වෙන්නේ ටිකක් වෙලා ඉඳලා? මෙහෙන් අල්ලලා දානකොට අරෙන් දෙන්නෙක් අල්ලලා දානකොට හතර දෙනෙක් පැනලා. දුවලා දුවලා ගිහලා හතර දෙනා අල්ලලා දානකොට හය දෙනෙක් පැනලා. නේද? අල්ලලා දාන දාන ඔක්කොම ආයෙ පැනලා ඒ වගේද නැද්ද මේ ජීවිතේ? එහෙනම් සංස්කාරයන්හි අනිත්‍ය ස්වභාවය දැනගත්ත පින්වත් කෙනෙකුට මේ සංස්කාරයන් පිළිබඳ ඇතිවන්නේ සංස්කාරයන් කරදරකාරී තත්වයක තියෙනවාය කියන හැඟීමද නැද්ද? මට මහා කරදරයක් මේක. ඒ විතරක් නෙවෙයි ඒ දැනත්තා එතනින් නවතින්නේ මේක කරදරයක්. මේක හිරිහැරයක්. කියන අදහස ඒ තැනට තුත් වෙනවා මේ මේ සැකසීම මහා වදයක් මට මේක පින්වත්නි ගැඹුරෙන් හිතලා බලන්න ඕන කාරණයක් අනිත්‍ය සංඥා කියලා අපි ගිරිමානන්ද සූත්‍රයේ මූලිකවම ඕලාරික අනිත්‍ය පිළිබඳ කතා කරා අම්මා තාත්තා සහෝදර සහෝදරයා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි කතා කරා. ඒ වගේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ සංඥාවක් ඇති කර ගැනීම. ඉන් ඔබට ගිය ඉදිරියට ගැඹුරෙන් මෙනෙහි කරන්න ඕනේ ගිරිමානන්ද සූත්‍රයේ 9 වෙනි සංඥාව විදිහට සඳහන් කරන මෙන්න මේ සංඥාව ඇති කරගත යුතු සංඥාවක් තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ අනිත්‍ය ගැන ඔය විදිහට සංස්කාරයන්හි අනිත්‍ය පිළිබඳ. තමන් තුළ ඇතිවන සැකසීම් සියලු දෙයක් නැති වෙලා යනවා මේවා මට ඕන හැටියට තියාගන්න බෑ කියලා ඒක තේරුම් ගත්ත කෙනෙක් තුළ පින්වත්නි ඇති වෙනවා ඔන්න ඔය කියන වගේ සංඥාවක් මොකද්ද මේක මහා කරදරයක් මේ මහා හිරිහැරයක් මේක මට හරි වදයක් මේ සකස් වීම මට හරි කරදරයක් මොන දේ කරත් කරදරයක් කියලා හැඟීමක් ඇති වෙනවා ඒ විතරක් නෙවෙයි ඒ තැනත්තාටම අදහසක් ඇති වෙනවා දෙයනේ මම මේ සසර ජීවිතේ මොන තරම් මේ දේවල් පිටිපස්සේ යහපත් කියලා හිතෙන සතුටුදායක සැකසීම ඇති කරගන්න මොන තරම් වෙහෙස උනාද මොන තරම් ඇහැ වෙහෙසුවාද කන වෙහෙසුවාද නාසය දිව ශරීරය මේ වෙනකොට ඇස් රිදෙනකම් බලන් ඉඳලා නැද්ද කන් රිදෙනකම් අහන් ඉඳලා නැද්ද කට රිදෙනකන් කලා නැද්ද? නේද? කය රිදෙනකන් කයට පහස ලැබලා නැද්ද? මෙවැනි ආකාරයක මහා සැකසීම් කරගන්න ගිහිල්ලා මට සිද්ධ වුණේ මහා විකාර විප්‍රකාර දෙයකට මුහුණ දෙන්න. දවස් දවස් මේවා තව ඉල්ලුවා මගේ හිත. එහෙනම් මොකක්ද පින්වත්නි අපිට ඇති මේ වගේ දැනත්තකුණා තියෙන මහ ලැජ්ජාවක්. මේ මේ වගේ සැකසීමක් එක්ක නේද මට ඉන්න වෙලා තියෙන්නේ කියලා ලැජ්ජාවක් උපදිනවා ඒ සංස්කාරයන් කෙරෙහි. මෙවැනි සංස්කාරයන් මම නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගත්තා කියලා හැම වෙලේම මේ බාහිර ලෝකයේ තියෙන තමන් තුළ සකස් වෙන හැම දෙයක් පිළිබඳ ඒ පින්වත් අයට ලැජ්ජාවක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරපු අයට. ලැජ්ජාවක් විතරක් නෙවෙයි ඊළඟට මොකක්ද ඇති වෙන්නේ? මමට නම් මේ කිසි දෙයක් මට නම් මේ සැකසීම මම ආය ඔයවැනි ලැජ්ජාවක් ඔයවැනි කලකිරීමක් ඔයනි වෙහෙසකාරී ගතියක් තේරිච්ච කෙනෙක්. නිබඳව පින්වත්නි මොන වගේ අදහසක් ඇති කරගනීද? මේ කෙරෙහි හරියට නිකන් උදෑසන ලූ කෙළපිඩක් උදෑසන Tamanගේ කටේ එකතු වෙන කෙළපිඩක් පිළිබඳ කිසියම්ම ඇලීමක් තියනවද? ඇලීමක් නැහැ. කොයි වෙලාවේද මේ දේ අයින් කරන්නේ? පිළිකුල් දේ පින්වත්නි කොයි වෙලාවේද අයින් කරන්නේ කියන හැඟීම හැම වෙලේම දැන් දහඩිය ටිකක් දාපුවාම පවා විදන්නවා හැම වෙලේම තියෙන්නේ මේ ශරීරය පිරිසුදු කරගන්නේ කොයි වෙලාවෙද? කොයි වෙලාවෙද කියලා. අන්න ඒ වගේ මේ සැකසීම පිළිකුල් කරනවා පින්නත්. මේ සැකසීම සියලු සැකසීම් පිළිකුල් කරන ස්වභාවයක් ඒ හිත ස්වභාවය අට්ඨියති හරාති jigujjati. සබ්බ සංකාරේහි අට්ඨියති හරායති jigujjati කියලා සඳහන් කරේ මෙන්න මේ தත්වයකට ඒ හිතපත් වෙනවා. දැන් මේ සංස්කාරයන් පිළිබඳ මේ තියෙන වෙලාවේ උපරිම ප්‍රයෝජන අරගෙන මට හැකි පමණින් තා කෙටි විස්තරයක් අපි සඳහන් කරන්න යෙදුණා. මේ පින්වත් අය කල්පනා කරලා බලන්න දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරගෙන ඉද්දී මේ මොහොතේ ඔය කියන ආකාරයේ කලකිරීමක් මේ සංස්කාරයන් වදෙස් තමයි මම සතුට හොයන්න ගිහලා මොනතරම් දුක් විඳද ඊර්ෂ්‍යා කෝධ වෛර මාන්න ආදී මම කොච්චර දුක් විඳද ආදරේ යන යන තියෙන ආදරේ රාගය වගේ දේවල් වලින් මම කොච්චර දුක් විඳද ඒවා කවදාකවත් ඉවරුනේ නෑ. ඒවා තියාගන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ. සැප වේදනා මොනතරම් මන් ලබන්න කොයිතරම්නම් උත්සාහ කළාද? ඒවා ඔක්කොම එතනම ඉවරුණා නේද? ඔය වගේ සංසිද්ධි ටිකක් මේ సంతානවලට ඇහෙනකොට තේරෙනවා මේ මොහොතේ නම් මටත් නම් මේ සංස්කාරයන් එපා කියන හැඟීම නැද්ද? මේ හැඟීම තියෙනවා. මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ අන්න ඒ හැඟීම තියෙනවා. අන්න එවැනි හැඟීමක්. ඒකට කියනවා යටිකුරු වෙලා තිබ්බදේ උඩුකුරු උනාය වැහිලා තිබ්බදේ හැරුණාය කියලා. හැබැයි සත්‍යවාදීව අහලා බලන්න මේ සංඥාව කියන එක තේරුම් ගැනීමටයි අපි මෙහෙම සඳහන් කරන්නේ. තමගේම හිතේ ඉතාම සත්‍යවාදීව අහලා බලන්න දැන් ඔය ඇති වෙච්ච හැඟීම කොච්චර වෙලාවක් තියෙයිද? දැන් ඔය ඇති වෙච්ච හැඟීම දැන් ඔය ඇති වෙච්ච සිහිය කොච්චර වෙලාවක් තියෙයිද කියලා අහලා බලන්න. වුණත් මේ සසර ජීවිතයේ අනන්ත දුක් විඳින ගමන් මව්ගේ වියෝ සිද්ධ වෙනකොට, පියාගේ වියෝ සිද්ධ වෙනකොට, දරුවන්ගේ වියෝ සිද්ධ වෙනකොට, පටාචාරා කෙනෙක් වගේ හැසිරෙන්න, හිතාගෝතමියක් වගේ හැසිරෙන්න සිද්ධ වෙනකොට, සියලු දේ Tamanට ලැබෙන්නේ නැහැ කියලා දැනෙනකොට, ශරීරය වැහැරෙනකොට, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියෙහි විප්පයෝගෝ අපේ සම්පයෝගෝ යම්පින්චන්න ලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන ආකාරයට මේ කියන සියලු දුක් විඳින්නේ කවුද? ඔය දුක් විඳින වෙලාවවලදී එවැනි සිහියක් සරෙන් සරේ සරෙන් සරේ සතර ජීවිතයේදී මේ సంతානවල පිට කලින් ඇති වෙලා නැද්ද? ඇති වෙලා තියෙනවා. Tamanටම දැනෙනකොට ඇති වෙලා ඇති වෙලා තියෙනවා. ඒ ඒ වෙලාවේ ඇති වෙච්ච සිහිය දිගටම පැවතුණා නම් පින්වත්නි මේ වෙනකොට මොනවා හරි දෙයක් කෙරෙලාද නැද්ද? එහෙනම් මේ ධර්ම දේශනාව තුළින් අද මේ වෙලාවේ මේ පින්වර පින්වර පින්වත් අය තුළ ඇති වෙන ඔය හැඟීමටත් වැඩි ආයුෂයක් නම් නෑ කියලා කිව්වොත් පරම ඇත්තක්ද නැද්ද? පරම ඇත්තක් නේද? හැබැයි පොඩි කාලේ නැවත නැවත නැවත නැවත නැවත නැවත වාරයක් අම්මව දැක්කට පස්සේ ආය අම්මව දකින්නකොට නම් අම්මා කියන සංඥාවම ඇති වුණාද නැද්ද? තාත්තා දැක්කට පස්සේ ආය තාත්තව දකින්නකොට තාත්තා කියන සංඥාව ඇති වුණාද නැද්ද? එහෙනම් පින්වත්නි යම් දෙයක් නිවැරදිව ග්‍රහණය කරගත්තොත් නැවත නැවත නිවැරදි සංඥාවක් දැන් වැරදි සංඥාවක් ඇති වෙනවා නිවැරදි සංඥාවක් ඇති වෙනවමද නැද්ද? අන්න බලන්න මෙන්න මේ ආකාරයට පින්වත්නි එක තැනකට වෙලා මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය නැවත නැවත නැවත නැවත ඔය කියපු ආකාරයට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා යම් විදියකින් මෙනෙහි කරොත් යම්කිසි කෙනෙක් අවශ්‍ය ප්‍රමාණයට නිවැරදි සිහිය උපදිනවා. ඒ සිහිය උපදුනාට පස්සේ නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් පින්වත්නි මොකද වෙන්නේ? ඒ సంతානයේ ඒ සිහිය පිහිටනවා. ඒ සිහිය පිහිටුවා ගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒකට කිව්වා සතිපට්ඨාන කියලා. ඒකායනෝ අයම් වික්ඛේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්ඛාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධහම තුල තමන්ගේ හිත පිරිසිදුව තියාගන්න නම් සියලු අකුසල් දුරු කරගෙන ඉන්න නම් දුක් නැති කරගන්න නම් ශෝක පරිත්‍යාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්ථානං අත්තංගමාය නායත් අධිකමාය ඉදිරියේ ලැබිය යුතු ඥානය ලබා ගන්න නම් නිබ්බානත් සත්‍ය කිරියාය නිවන් දකින්න නම් යදිදං චත්තාරෝ සතිපට්ඨානා ඒකායනෝ යම් වික්ක වේමග්ග එකම මාර්ගයේ සිහිය පිහිටුවා ගැනීම අපේ බොහෝ බෞද්ධ පින්නතුන් මේ සිත පිහිටුවා ගැනීම කියන එක පිළිබඳ වැඩි අදහසක් නැහැ. සතිපට්ඨාන කියලා කියන්නේ නැතු එහෙනම් සති සූත්‍රය කියලා කියන්නේ. ඇයි සතිපට්ඨාන සූත්‍රය කියලා සඳහන් කරේ? සතිපට්ඨානය කියලා සඳහන් කරේ සිහිය පිහිටුවා ගැනීම. සිහිය පිහිටුවා ගත්ත సంతානයක පින්වත්නි නිබඳව අර හැඟීම ඇති කරගත්ත හැඟීම නැගෙනවා. එහෙනම් භාවනාවක් කළ යුතුමද නැද්ද? භාවනාවක් කරන්න ඕනේ සීමාව අවම සීමාව. පින්වත්නි භාවනාවක් කරලා අපි බලාපොරොත්තු වෙන අවම සීමාව තමයි දැන් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර පිළිබඳ හඳුනාගෙන ඒක තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත දේ තමන් කුලින් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනකොට අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරනකොට මහා පරාසයක් තුල ඒ දැනත්තන්ට දන්නේම නැතුව අර මල් මාලයක් හදන කෙනෙක් නිල් පාට මල රතු පාට මල කිය එක එක මල ගන්නකොට සංඥාව ඇති වුණේ නිල් මල රතු මල කියලා. නමුත් මල් මාලේ හැදුවට පස්සේ මල් මාලේ දකින්නකොට සංඥාව ඇති වෙන්නේ මල් මාලයක් කියලා. ඒ වගේ බොහෝ ප්‍රදේශයක් පුරාවට අදහස ඇති කරගෙන මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා මේ සියලු සංකාරයන් අනිත්‍යයි කියලා කියන චිත්ත සංකාරයක් ගමන්ගේ සිත තුළ ගහන් වෙනවා. චිත්ත සංකාරයක් කියලා කියනවා. සැකසීමක් හැඟීමක් හැඟීමක් ජනිත වෙනවා බලන්න ඒක වචනෙන් කියන්න පුළුවන් හැඟීමක් නෙවෙයි ඒක කයෙන් කරලා පෙන්නන්න පුළුවන් හැඟීමක් නෙවෙයි අනිත්‍යයි කියන හැඟීම ජනිත වෙනවා බින්න මේ හැඟීම තමයි අපි ජීවත් කරවන්නේ ඒ හැඟීම තමයි අපි සංසාර ජීවිතේ අපිට හොඳ නරක ඔක්කොම ලබා දෙන්නේ මනසේ සකස් වෙනවා මේ සියලු සංස්කාරයන් අනිත්‍ය කියන හැඟීම පින්වත් කෙනා දැනගන්නවා නුවණ තියෙන තැනක් දැනගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ ඇතිවෙන හැඟීම තමයි මගේ ජීවිතය සාර්ථක කරන්න කියලා මොකද කරන්නේ මේ ඇතිවෙච්ච පුංචි කුසල අංකුරය අපි දමෝ ගහක් වටිනා පැලයක් ලැබුණා කියලා දැනගත්තොත් පැල කරොත් අපි අමාරුවෙන් හරි මොකද කරන්නේ එතන වෙන දේවල් පැලවෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා තව එක පෝෂණය කරන්න මේ පැලේ මහා ගොඩක් බවට පත් කරන්න අවශ්‍ය කරන හැම දෙයක්ම කරනවා කළ යුතු දේ කරනවා නොකළ යුතු දේ නොකර ඒ වටිනා පැලය ආරක්ෂා කරන එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දරුවාව රැකගන්නේ යම්සේද ඔය වැනි පින්වත්නි සංසාර ජීවිතේ සුවපත් කරන අනන්ත අප්‍රමාණ දුක්ගිනි නිවාලන බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරපු ධර්මයට අනුව මෙනෙහි කිරීමෙන් පින්වත් సంతාන තුල කුසල හැඟීම් පහළ වෙනවා. කුසල සංස්කාරයන් ඇති වෙනවා. ඒ ඇති වෙන සංස්කාරයන් නැති වුනහම ඒ අය මොකද කරන්නේ? මහා වාග්යක් ලැබුණා වගේ ඒ සැකසීම රැකගන්න ඕනේ අපි. ඒ සැකසීමට අහකට යන්න දෙන්නේ නැතුව නැවත නැවත ප්‍රබල කරන්න ඕනේ. තියෙන සියලු අකුසල ධර්මයන් හැමුවේ ප්‍රබලව කටයුතු කරන්න පුළුවන් ආකාරයට ඒක සකස් කරගන්න ඕනේ. ආන් ඒ විදිහට සකස් කරගැනීම සඳහා නිබඳව නිබඳව ඒ කුසල ධර්මයේ සකස් වෙච්ච භාවනාව නැවත නැවත නැවත නැවත වඩන්න ඕනේ භාවිතා බහුලී කතා. නේද? බහුලව බහුලව භාවිතා කරන්න ඕනේ. අන්න ඒ විදිහට බහුලව බහුලව ඒ කමඨාන භාවිතා කරනකොට පින්වත්නි අර ඇති වෙච්ච හැඟීමට මොකද වෙන්නේ? ඒක මහා ගහක් බවට පත් වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? සියලු සංස්කාරයන් මේක තුල ඇති වෙන වාරයක් වාරයක් ගානේ පීඩාකාරී හැඟීම් ඇති වෙන වාරයක් වාරයක් ගානේ මොකද වෙන්නේ? මේක පිළිකුල් මේක වදයක් මහා වදයක් මේක මට එපා මේක මට එපා කියන හැඟීම අපේ හිත තුළ ජනිත වෙන්න පටන් ගන්නවා. අන්න ඒ හැඟීම ජනිත නොවීම හේතුවෙන් මොකක්ද සිද්ධ වුනේ? මේ මේ මෙතුවක් කල්ලේ හැඟීම ජනිත නොවීම සිද්ධ හේතුවෙන් සැප වේදනා හමුවේ සතුටක් ඉපදුනා, ඇලීමක් ඉපදුනා. මේ ලෝකයේ තියෙන වස්තු ග්‍රහණය කරන සැකසීමක් අපේ තුළ ඉතුරු වෙලා මේ වෙනකොට උපාදානය වෙච්ච වස්තු කොච්චරක්ද කියලා මේ පින්නත් අය දන්නවද? තමාම මෙනෙහි කරලා බලන්න ඇතුළට අරගෙන දුක් විඳින වස්තු කීයක් නම් ওই సంతාන තුළ තියෙනවද? හැබැයි ඔක්කොම මැරෙනකොට දාලා යන දාලා යන දේවල්. හැම දෙයක්ම මැරෙනකොට දාලා යන දේවල්. මැරෙනකොට දාලා යන්න සිද්ධ වෙන සියලු දේ එකතු කරගෙන මහා මේරු පර්වතයක් වගේ ඒවා දරාගෙන උස්සගෙන ඇවිදගෙන යන ඇවිදිල්ල කොච්චරනම් පහසුවකින්ද කොච්චරනම් වේදනාවකින්ද ඉන්නේ සුනීත බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සුනීත ඔය කස කල්ල පැත්තකින් කියන්න කියලා. ඒ වගේ මේ සියලු දේ පැත්තකින් කියන්න අවශ්‍ය කරන ධර්මය. නැවත අලුත් දේවල් උපාදානය නොකර ගන්න නම් ඔය සිහිය හැම වෙලෙම තියෙන්න ඕන නැද්ද? තියෙන උපාදාන නැති කරගන්න නම් ඔය 100 හැම වෙලෙම තියෙන්න ඕනද නැද්ද? එහෙනම් ඔය 100 පිළිටුවා ගන්න එක. ඔය වැනි අදහසකින් අදහසක් ඇති කරගෙන ඒ ඇති කරගත්ත හැඟීම ප්‍රබල කරගෙන ඒ 100 පිළිටුවා ගැනීමෙන් පින්වත් මේ තියෙන උපාදාන නැතර ගන්නත් නැති උපාදාන ඇති නොවි ඉන්න පුළුවන්කමකුත් අපිට ලැබෙනවා. අනිශ්චිතෝච විහෙරති නැතකින්චි ලෝකේ උපාදීයති කියලා සඳහන් කරේ එකයි. එහෙමනම් එවැනි ආකාරයට අපේ 100 පිළිටුවා ගැනීමෙන් අපිට පුළුවන්කමක් තියෙනවා පින්නත් නිතිය උපාදානයන් තොර වුණොත් ආය භවයක් සකස් වෙන්නේ නෑ ක්‍රමක්‍රමී ක්‍රමක්‍රමයෙන් පිහියෙන් නුවණෙන් වීරියෙන් ඉවසීමෙන් අදිස්ථාණයෙන් යනාදී වශයෙන් අවශ්‍ය කරන සත්‍තිස් බෝධාක්තික ධර්මයන් මේ సంతාන තුල වර්ධනය කරගෙන ඔය වැනි භාවනාවකින් නිබඳව ඔන්න ඔය හැඟීම ජනිත වෙන ආකාරයට මහ වීරයකින් මේ ගැඹුරු හැඟීම තමන්ගේ සිත් අතන් තුල ජනිත කරගත්තා නම් කියනවා පින්වත්නි අනිත් සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාව තමන්ගේ හිත තුළ ඇති වෙනවාය කියලා. අන්න එහෙම හැඟීමක් ඇති වෙනවා නම් ඒක උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා මහා ප්‍රබල හේතුවක් වෙනවා. මේ පින්වත් අය තුලත් මෙවැනි උතුම් හැඟීම් ඇති කරගෙන උතුම් කුසල හැඟීම් ඇති කරගෙන මේ ජීවිතයේදීම මේ බුද්ධ ශාසනයේදීම ලැබුවා වූ උතුම් මනස භාවිතා කරගෙන මේ ජීවිතයේදීම උතුම් තනසීමෙන් තනතෙන්ද මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති අදති ධර්මානුශාසනාව පවත්වව දාල දේශකයාණන් වහන්සේ මහව කෝන්වැව ඉහෙරගම ගල්ලෑවේර ආරණ්‍ය සේනාසනය එරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ වකවානුවේ ඔබටත් මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් අමතන්න 0.11 2 69යි 71යි 40 බිඳුවයි එකයි එකයි දෙකයි හැටනමයයි හතලිස් තුනයි හතලිස් එක. ඔබ සැමට තෙරුවන්